රාසෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු ඉති භික්ඛ ඉද භික්ඛවේ භික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අන්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ තීති ඕරණිය යෝගාවච මහා ධනරත්න අවතරයි අපි අනාසතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවේ සංඥා ස්කන්ධයේ පිවිසුමක් ලබා ගැනීම සඳහා අදාළ පාලි පාඨයයි මේ දීපත් කරගත්තේ ධම්මානු පක්ෂණාවේ ස්කන්ධ පාපේ සම්පංච ස්කන්ධේ සඳහන් වෙන එකේ මේ පාලි පාඨය සම්පූර්ණව සඳහන් වෙනවා අපි අදාළ සංඥා ස්කන්ධේ මතු කරගන්න තැනින් තමයි මාත්‍රකා කීපයෙන් නතර කරන්න යෙදුනේ ඊට කලින් අවස්ථාන්තයේදී මේ ධර්ම දේශනාවල ඒ තාකෝ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් ඒ වගේම ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ අමාකර බව මෙතැන පිළිගැනීම ගන්න කාරණාවක් වෙන විදිහකින් කියනවා නම් අද අපි මේ ඒ සූත්‍රයේ මැත්තේම අමු වෙන 42 වෙනි වතාව. අපි 41 වෙනි වතාවේ මේ මාත්‍රකාවමයි ඉදිරිපත් කරගත්තේ වෙනත් විදිහකින් සඳහන් කරනවා නම් මේ සංඥාස්කන්ධයමයි ඉදිරිපත් කරගත්තේ. එහි මුලදී අපි සෑහෙන වේලාවක් ගත කරලා තේරුම් ගත්ත මේක ඉතාමත්ම ධර්මයේ බොහොම ගැඹුරක් සඳහන් වෙන තැන. ඒකම අපිට තවත් පැත්තකින් අතු කරගන්න පුළුවන් අපි යෝගාවචරයන් වශයෙන් මේ ප්‍රතිපදාවට වැටගත් පිට වශයෙන් ප්‍රධාන වශයෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ තුන් ආකාර වූ කෙලෙස් ඉඳලීමේ කෘත්‍යයේ යෙදී සිටින්නේ අපි සීලේ මාර්ගයෙන් වීතික්කම මට්ටමට වැඩිච්ච ගොරෝසු කායික වාචික ගොරෝසු කෙලෙස් අපාහැරීමේ ප්‍රතිපදා පිළිගෙන ඒ සඳහා අවකට වෙලා ජීවත් වෙන පිරිසක්. ඊගාවට චිත්තානුපස්සනා නැත්නම් චිත්ත භාවනාව මාර්ගයෙන් පරිඋත්ථාන කෙලෙස් නම් වූ නීවරණ ධර්ම ඉතේ නගන හිතේ නැගලා අපේ මේ ගුණ ධර්ම වානසන කෙලසන නමුත් අනුන්ට පේන්නත් පුළුවන් නොපේන්නත් පුළුවන් මට්ටමේ තියෙන මේ නීවරණ ධර්ම යටපත් කිරීම අපි සීල ශික්ෂාවට ඉක්මාගේ සමාධි ශික්ෂාවට හඳුන්වාගෙන තියෙනවා ඒක සඳහා අප කැප වී ජීවත් වෙනවා අවසාන වශයෙන් තියෙන්නේ අනුසය කෙලස් වශයෙන් සඳහා වෙන කොටසයි ඒක Taman තුල නැග ඇද්ද නැද්ද කියලා බාහිරට තියා Tamanටත් නොදැනෙන තරම්ම ඊ නෝලෙන් වැඩ කරන දෙයක්. ආසයානුසේ ඥානයේ සහිතෝ මාගේ සරුවච්චන් වහන්සේට නම් ඒ පුත්තලයට නොපෙනුනත් උන්වහන්සේගේ ඒ අසාධාරණ වූ ශ්‍රාවක අසාධාරණ වූ ඥානයට වැටහෙන නිසා හරිම වාසනාවක් තියෙනවා හොඳ කණ්ණාඩියක් හම්බෙච්ච කෙනෙක් ඒ කණ්ණාඩිය ඉදිරියට ගිහිල්ලා තමන්ගේ මූණේ තමන්ගේ ඇඳුම් තරඟ වල තියෙන අඩුපාඩු සොයා ගන්න වගේ සරුවච්චන් වහන්සේ ඉදිරියටපත් වෙලා ආධාරය ලබා ගන්න අපිට පුළුවන් මේ අපේ චරිතයේ ඇති ඒ කෙලස් වර්ග තුනම උන්වහන්සේගේ මේ ප්‍රතිබිම්බයේ අපිට පිළිමිදුව ලබා ගන්න. දැන් කියන අර ශරීරයේ තියෙන රෝග ලක්ෂණ හොයන්ට ගන්න විශේෂ යන්ත්‍රෝපකරණ වාහන. ඒක ඇතුලේ තියෙන ලේට පවා මේ යන්ත්‍රයට බස්සලා දැක ගන්න පුළුවන් ශක්තියක් අද තියෙන කායික වශයෙන්. අන්න ඒ වගේ තමයි ආසේ අංශේ ඥානයේ සහිත වූ අරුවචන් වහන්සේට ඒ අනුන්ගේ හිත්වල පවා තියෙන නැත්නම් ඒ තමන්ටවත් නොදැනෙන තමන්ගේ හිතේ පවතින දේ සර්වඥාන් වහන්සේට දැක්කන්න පුළුවන් ඥානය නිසා බුද්ධ චක්ෂුසේ අමුතුම ඇහක් අපට තිබුණා ඒ නිසා මහා පරිනිර්වාණ සූත්‍රය හමාරුවාට පස්සේ සඳහන් වෙනවා අනේ ලෝකයේ තිබුණ ධම්ම නිවිලා ගියා කියන එක සඳහන්. ඒ නිසා අපට අද තියෙන්නේ ඒ ඇහැ නැති තැන ඒ ඇහැ කළ කාසෘත්‍යය හැකි දාතුරට අවංකව යටකට වී සාධනය කරගන්නයි. ඒ සඳහා මේ අනුසය කෙලස් ගැන කතා කරනකොට ප්‍රඥාවෙන්ම ප්‍රඥා ශික්ෂාවෙන්ම මැඩලිය යුතු මේ අනුසය කෙලස් ගැන කතා කරනකොට මේ සංඥාව ඉතාම නිසා ධර්මානුපස්සනාවේ ඉස්සර වෙලා නිවර්ණ පබ්බය පෙන්වලා දීලා දැන් මේ උපාදානස්කන්ධ පෙන්වනකොට මෙහි ඉස්ලාම කායානුපස්සනාවට අදාළ රූප ස්කන්ධය ඊළඟට වේදනා ස්කන්ධය ක්‍රමයෙන් ගැඹුරු කරගෙන ඇවිල්ලයි මේ සංඥා ස්කන්ධයට වැටෙන්නේ. ඒක නිසා මේක අත්‍යන්ත භාවනාමය ධර්ම කොටාශයක් කියලා කියන්නේ. වෙන විදිහකට කියනවා නම් අත්‍යන්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම අනුසය කෙලෙසා සම්බන්ධ ධර්ම කොටාශය. ඒ නිසා කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේක මට ඕනෙත් නැහැ කියලා. ඒ නැත්නම් මට මේක තේරෙන්නෙත් නැහැ කියලා බහැර කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද හැම කෙනාම තමන්ගේ අනුසය කෙලෙස් වලින් වැළඳී සිටින රෝගය මේකයි කියලා දැනගෙනම ඉන්නවමත් නෙවෙයි. පොදු වශයෙන් බලනකොට නොදැන ඉන්නවත් නෙවෙයි. මෙන්න මෙවැනි සංකලනයක් තමයි පෘථග්ජනය තුළ තියෙන්නේ. ඒ නිසා මහා කරුණාවෙන් ඒ වගේ විතරක් නෙවෙයි ධර්මය අහගෙන ඉන්නකොට තේරෙනවා මහා ප්‍රඥාවකින්. අඩියතම අත දාලා සර්වචනාංශ මේ සෑම දේශනයක්ම එහෙම නැත්නම් සෑම උපදේශයක්ම අවදාකවත් ආවට ගියාට කරපයක් නෙවෙයි තාමත්ම ආර්ථික ඥාණයටත් ගැළපෙන ප්‍රත්‍යක්ෂයටත් ගැළපෙන නිවනට යොමු කරන ධර්මයක් බව පේන ඥාන වන්තයින්ට ගැළපෙන මේ ප්‍රත්‍යක්ෂයට කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් ධර්ම කොටාචාර බව ගැළප වැටහෙන ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක් තමයි මේ සංඥා. මේ සංඥාවේදී අපි එදා මේ මදුපිණ්ඩික සූත්‍රයේ ජවනිකා තුනක් මාර්ගයේ ගැඹුරක් ඇති බව තේරුම් ගත්ත අපිට ඒක විස්තර කරගන්න වෙලා ලැබෙන්නේ නැහැ. ඒකම අපිට දැක ගන්න පුළුවන් සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා රහතන් වහන්සේට සංඥා තුනක් ඕනෑම ආරම්භණයක් මතින් ඇති කරගන්න පුළුවන් ඒක ආර්ය ඍද්ධිය. රූපයක් දැක්කා, ශබ්දයක් ඇහුවා, ගඳක් දැනගත්තා, රසක් විඳා, පහසක් ලැබුවා, එහෙම නැත්නම් හිතට යම්කිසි සංකල්පනාවක් ආවා මේ මොනම ආකාරයෙන් හෝ සම්බන්ධ වන්නා වූ බාහිර ආරම්මණයක් මත අවශ්‍ය නම් රහතන් වහන්සේට සුභ සංඥාව පාල කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අසුභ සංඥාව පාල කරගන්න පුළුවන්. අවශ්‍ය නම් මධ්‍යස්ථ සංඥාවක් ඇති කරගන්න පුළුවන් සුභත් නැති අසුභත් නැති දැක්කා නොදැක්කා ගානට සංඥාවක් ඇති කරගන්න පුළුවන්. මේක ආර්යයන් වහන්සේලාට ඇති ඊර්ධියක් විකූර්වණය. මෙන්න මේ නිසයි රහතන් වහන්සේට රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ හැකියාව තියෙන මෙතන. රහත් වෙනවා කියලා කියන්නේ නොහැකියාවක් නම් නෙවෙයි. මොනම දෙයක්වත් කරගන්න බැරි තත්යකටපත් වෙන ගතියක් නෙවෙයි රහත් වෙනවා කියන්නේ. රහත් වෙනවා කියලා කියන්නේ හැකියාවන් වැඩි වීම. රහතන් වහන්සේලා අතර ප්‍රධානිය තමයි ඔබේ සර්වඥ වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට ඕනෙම ආරම්භණයක් මත ඕනේ නම් සුභව දකින්න පුළුවන්. ඕනේ නම් අසුභව දකින්න පුළුවන්. ඕනේ නම් සුභ අසුභ දෙකට වටන්නද දකින්න පුළුවන්. කෘතඥය කියලා කියන්නේ දැක්කොත් සුභේට මැරුණත් ඒක සුභේම තමයි. ඒක නිත්‍ය සංඥාවකට දාගන්නවා මේ වස්තුව සුභයි. ඒක ලං කරගත යුතුයි, බදාගත යුතුයි, ලොකු කරගත යුතුයි, මගේ කරගත යුතුයි කියලා ඊට පස්සේ ප්‍රපංචයෝ ඒ මතුමැත්තේ වඩා වර්ධනය කිරීම. ඒක මතම ආස්මාලිගා දැනින් අන්නන්ත අප්‍රමාණ කරලා ඒ අහස් මාලිගාවලටම යට වෙලා එහිම නිලීගෙන අබ්බැහි වෙලා මැරෙලා යම් ආකාරයකට යම් සංඥාවක් ඇති කරගත්තා නම් අසුභයි කියලා අම්මා මුත්තා කීවා ඒක නම් හරියි ඒක අරින්න වුණොත් මරණය හොඳයි නමුත් මේ සංඥාව අරින්නේ ඒ තරමටම දික්තියට ආසන්නේ මේ සංඥාව පවතී යම් වෙලාවක අදුක්කම සුඛ වගේ සුභක් නැති අසුභක් නැති සංඥාවට වැටුනොත් ඒක නම් කොහොම කෙරුවක් ගණන් ගන්න ඇතෙන්දි නින්දට කොහොම කෙරුවක්වත් උලෙන් ඇල්ලා ඉන්න තොපට මොර මර නිදිද කියලා සරුවචනාන්දේ දේශනා කළත් ඒ සංඥාවේ රස මිහිරි පැත්ත සුභ වශයෙන් හෝ අසුභ පැත්ත නැත්නම් හිත සංගවිලා හිත බුක්කඩ වෙනවා කම්මැලි වෙනවා හිත නිදාගන්න ඒක නැගිටවන්න බෑ මරණින්දක් එතන කියන්නේ. අන්න ඒ වගේ මේ සංඥා තුනේ ස්ථිර භාවයක් ගැනීම තමයි පෘථග්ජන කියන්නේ. හරියට පුරුෂයෙකුට දීලා ඇණයක් ගැහුවා වගේ. ඊළඟට දීලා අබයක් ඉර කරා වගේ පෘථග්ජනයේ අරමුණේ අල්ලනවා අල්ලන්නේ Taman ගෙනාපු මේ පුරුෂ අර්ථකම් අනුවමයි ඒ අල්ලපු ඇල්ලිල්ල නම් මොනම තාලෙන්වත් දරවන්නේ. ඉන්නේ ඒක ගලවලා විනස් ක්‍රමයට දක්වන්න පුළුවන් ගතිය තමයි සරුවචන් වහන්සේ ළඟ තියෙන්නේ පුරුෂ ධම්ම සාර්ථී කියලා. සුභ සංඥා වශයෙන් දක්වපු දේ අසුභවත් වෙන්නලා සංඥාව නිෂ්ක්‍රිය කරනවා. නිෂේධ කරනවා. අසුභව දක්වපු දේ සුභව පෙන්නලා අර කලින් ගත්ත සංඥාව දිට්ඨියකටපත් වෙන්න දෙන්නේ නැතුව ඊට පල්ලෙහා තියෙන චිත්ත මාත්‍රමට ගෙනල්ලා ඒ පුද්ගලයාටම නිදහස ලබා දෙනවා. උඹට ඕන නම් මේ අරමුණේ මෙතෙක් කල් දැක්කේ අසුබේ තමයි දැන් සුභව දකින්ද තවත් විකල්පයක්. දැන් මෙතෙක් කල් දැක්කේ සුභවටයි දැන් අසුභව දකින්ද විකල්පයක්. මෙතෙක් කල් සුභ අසුභ දෙක මැද හිටපේකේ නිදාගෙන හිටියා දැන් නිදා ගන්න එපා අවදි වියම් ප්‍රබුද්ධ වියම් බුදු වියම් කියලා අර සංඥාවෙන් කුප්පන්නේ නැති දෙයකට උනත් මන අවබෝධයක් මන අවදි කිරීම ප්‍රබුද්ධ කිරීමක් කරන්න ශක්තියක් සර්වඥාන්තර තිබුණා අර ආසයන්සේ ඥාණය තිබුණා. ඒක නිසා මෙන්න මේ යම් කිසි කෙනෙකුට මේ වෙනි වචන සර්වඥාන්තේ යම් කිසි කෙනෙකුට කියලා විවහාර කරා සාතන්නාන්තේට නැත්නම් බ්‍රාහ්මණයා කියන වචනේට සර්වඥාන්තේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මේ සංඥාව පිළිබඳව නැත්නම් Tamanට දැක්ක රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහව හිතට එන ධර්මාරම්මන පිළිබඳව ඕක හොඳ කියලා ගන්නත් පුළුවන් නරක කියලා ගන්නත් පුළුවන් හොඳ නරක දෙකම වැටෙන්නේ නැතුව ගන්නත් පුළුවන් කියන පළල් මනසකට වැටුණා නම් අරුවචනාන්තේ මේ අනුපෙණික සූත්‍රය දේශනා කරනවා එවැනි බමුණෙකුට එවැනි රහතන් වහන්සේට ලෝකයා පැත්තෙන් පු탁යන කෙලෙසයිත ලෝකයා පැත්තෙන් බලනකොට කිසිම තාලයකට වාදයකට බැලෙන්නේ නැති කුකුස් නැති විචිකිච්ඡා නැති බවා බව තණ්හා නැති කෙනා කියලා කියනවා. එනිසා පේනවා මේ සෑම කලහයකට විවාදයකටම තත්ත්ව දාන, දණ්ඩ දාන, කලහ විවාද, තුවන් තුවන්, පේතුන්යන්, මුසාවාදා ඔක්කොටම හේතු වෙන්නේ මේ අල්ලාගත්ත සංඥාව දැඩිව වෙන්නේ. ඒක හිතනවා අපි කැක්කමක් ඇති කෙනා. ජාතිය රට ගැන කැක්කමක් ඇති කෙනා. ඒ Taman ගෙනාවු මතවාදය පිළිබඳ කැක්කමක් ඇති කෙනා. ඒ මැත්තේ මැරෙන එක ධාල වීරකමක් විදිහට හිතනවා. මේ මතයේ විකල්පයක් වශයෙන් හරකා බැලීමේ නෝන්ජල්කමක් කියලා හිතනවා. මේ නිසාද ප්‍රධානම මේ මිනිස්යා අතර ඝටන තියෙන ආගම. ආගම ඇති කරලා තියෙන මිනිස්යාට නිදාස ලබා දෙන්නයි. ආගම ඇති කරලා තියෙන මිනිස්යාට මේ මේ සංසාරයේ කටවරක ගතිය දුරු කරලා සාන්තියක් ඇති කර දෙන්නයි. නමුත් ඒකාන්තයෙන් මේ ආගම අර චිත්ත මට්ටමේ සංඥා මට්ටමට ගිහිල්ලා සංඥා මට්ටමින් දිට්ඨි මට්ටමට යනවා. අපි කියනවා චිත්ත විපල්ලාස, සංඥා විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. මේ දිට්ඨි විපල්ලාස දර්ශනට පස්සේ ත්‍රිසංසත්තු නම් මරාගන්නේ කන්ද බඩගින්නට ඌ ඊට පස්සේ බඩ පිරුණාට පස්සේ කවදාවත් ආරණ්ඩු කරන්නේ මිනිස්යාගේ එහෙම නෙවෙයි බඩ පිරුණාට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේක මේ සංඥාවල් අල්ලාගෙන දිටි ඇති කරගෙන කාම විලාවට පස්සේ මේ සරසුම කෝක කර්මත අනිත් දෘෂ්ටියක් තන් මරාගෙන ඒ නිසා මේ රටනේ සංසාරේ පවතින තාකල් දිගට පවතී. නමුත් ආගමක් වශයෙන් මේ සඳහන් කරන මේ බුද්ධ ආගමේ ඇත්තම කියනවා නම් බුද්ධ ආගම. නැත්නම් බුද්ධ ධර්මයේ හරියටම මේක පතුලටම සුදා බැලලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මෙතනයි මේකේ පටන් ගන්න. මෙන්න මෙහෙමයි යන්නේ. ගියාට පස්සේ මෙන්න මෙහෙමයි ඔක්කොම එක ජීවිතයක් තුළ දැක ගන්න පුළුවන්. ඒ නිසා දණ්ඩපාණි බ්‍රාහ්මණයා ශාස්ත්‍රීය වංශික අරවචනාක ළඟට ඇවිල්ලා උපහාසයේ කියන වාදයත් එක්ක කියලා අහනකොට සර්වඥයන් සඳහන් කරන දෙවියන් සහිත මරුන් සහිත දේව මනුස්ස දේව ප්‍රජාව දේව මනස ප්‍රජාවතයිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් වාද විවාදයන්ගෙන් තොරව සැක කුකුස් වලින් තොරව පවා භව තණ්හාවකින් තොරව යම් බමුණෙක් ඉන්නවනේ ඒ බමුණට සංඥාව läග ගන්න. සංඥාව tag ගහන්නේ. සංඥාව ඉස්තිර වෙන්නේ. එතරම්කි අර බමුණ නලල සැලි ගන්නලා ජීව දික් කරලා අට ඇද කරලා මොනවාක් කියන්න අපේ යන්නේ. ඒ කියන්නේ බාමනයින් නැත්නම් සමහරලාට බුදුරජාණන් වහන්සේ වාදයක් නගන්න වෙන්න ඇති. ඒක දැනගෙන ඉන්න ධර්මචර්යයන් සඳහන් කරනවා මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ යම් කිසි කෙනෙකුට මෙන්න මේ ගුණ තියෙනවා නම් උන්දට සංඥාවක් දැකගන්නේ. සංඥා නානුසේති. සංඥාව නිද වැදහෙවන්නේ. වැදගන්නේ ඒ ඒ සංස්කාරේ නිදාගන්නේ. බමුණට දිරව ගන්න බැරි වුණා. බමුණට නෙවෙයි දැන් කියන අපටවත් ඒ වාක්‍ය කීවට දිරවන්නේ. ලොකු භවයේ පිළිබඳ පිළිගැනීමක් ඒක තියෙනවා. මේ නිසාම අරුවචන් වහන්සේ පසුදින සංඝතා මණ්ඩපයේදී සංඝයා වහන්සේට මතක් කරනවා මහණෙනි ඊයේ මට මෙන්න මේම සංගතියක් වුණා. මෙන්න මෙහෙම බමුණෙක් කියලා කතා කරා. මම මේ බමුණට කිව්වේ නම්කිසි බ්‍රාහ්මණෙක් වාද විවාදයන්ගෙන් තොරව කුකුස්සක සංකාවලින් තොරව ඒ ප්‍රපංච කරන්නේ නැතුව අන්නා භව භව භව තණ්හා නැතුව ගත කරනවනේ එයාගේ කිසිම සංඥාවක් දැකගන්නේ නැහැ කියලා මම කිව්වා. කියනකොට බහුණා මේව රැලි නකලා මොනේදයි නංවල ඉවදික් කළා කට අරගෙන ඉඳලා ඇරමිටි එලිලා ඉඳලා යන්න ගියා. ඊට පස්සේ සර්වඥාන්සේ දැන් ඒ සර්ව ශ්‍රාවකයන් වහන්සේලාට ඊට වැඩිය තව එක විග්‍රහයක් කියලා තමයි කියන්නේ. විග්‍රහයක් කරනවා. යම් හේතුවක් නිසා මහණෙනි උඹලට හරි කමක් නැහැ. මේ ප්‍රපංච සංඥා සංකාවෝ පහළ වුණා නම් සංඥාවල් බහගෙන හිතට වද දෙන්න ගත්තනම් මේක හොඳයි මේක අනරකයි මේක සුභයි මේක අසුභයි මේක වේවා මේක නොවේවා මේක ලාභ මේක සක්කාර මේක අප්‍රසංසාව ආදි වශයෙන් සංඥාවක් දැක්සනම් මට දෙන්න දින උපදේශ මෙච්චරයි ඒක අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා ඒකට බැසගෙන ඉන්න. ඒක පිළිබඳ නම්බු කරන්න එපා ඒක පිළිබඳ කතා කරන්න එපා එහෙම දෙයක් වුණා මට කියලා හිත කුරුවල් කරගන්න. යන්න කිසි කෙනෙකුට වැටහුණා නම් මට දැන් අසවලා පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා. නැත්නම් ආවල් වස්තුව පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා. මගේ භාවනා පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා කියලා දැනගත්ත ගමන් අභිනන්දනය කරන්න එපා. අනේ මට විතරයි මේක උනේ අරයට නෑනේ කියලා ඒකම අගය කරන්න යන්න එපා. අභිවදේ කාටවත් කියන්න යන්න එපා. වචන කතා කරන්න යන්න එපා. කරපු ගමන් අවුවේ. කරපු ගමන්ම අර ආපු සංඥාව තහවුරු වෙනවා. ඉතින් අච්චෝසාය චිත්තති. දැස ගන්නත් එපා. ඒක හතර වශයෙන් පස් වශයෙන් තව පොහොර දාලා අත බුරුල් කරලා මේක බවන්න යන්න එපා. දැනගන්න එක සංඥාවක් කියලා. යම් කිසි කෙනෙකුට අන්නේ විදිහට සංඥාවක් ප්‍රපංචයක් මතුවෙච්ච වෙලාවක ඉදින්තර ප්‍රපංච සංඥා සංඛා කියන පදේ නැති වෙලාට අභිවදනය කරන්නේ නැතුව අභිනන්දනය කරන්නේ නැතුව දැස ගන්න නැතුව ඉන්නවනම් ඒ බුද්ධයාට අනුසය කෙලස් සියල්ලම තමයි. ආගාන්තේ, දිත්තානුසේ, අතිගානුසේ, අවිජ්ජානුසේ ආදී වශයෙන් භවරාග, විභවරාග, කලහ මේ සත්තු දාන, සත්ත දාන, දණ්ඩ දාන, කලහ විවාද, සුවන්තුම්, පේසුඤ්ඤ ආදී වශයෙන් මේ මෙයාට මම කෝටු බාරවල දනුව පාර පහක් තියෙන්න ඕනේ. නැත්නම් පැතකින් බෙල කපලා දාන්න ඕනේ. එන තමයිත් එක වාද විවාද කරන්න ඕනේ. තෝතෝ කියලා අඳු කරන්න ඕනේ. මේ තේලම්බස් මුසාබස් අරුජ වචන පාවිච්චි කරන්න ඕනේ. බොරු කියලා මෙයා වරස් ගන්න ඕනේ කියන ඒ කිසිම විකල්ප විකාරමතු වෙන්නේ නැහැ. මේ රේකුවට පස්සේ අර ආර්යෝ සංඝයාට අර බමුණටම වෙච්ච දේ තමයි වෙන්නේ. නමුත් සර්වඥාන්සේ ආසනෙ නැගිටලා ගන්න කීයකට වැඩි. සංඥා මූණේ මූණ බලාගත්තා දැන් අර පටන් ගත්ත මාත්‍රකාව සර්වඥාන්ත. පටන් අරගෙන තව ඩිංගිත්තක් ඉස්සරහට ගෙනියලා භාවනාවේ ගැඹුරදීම සංඥාවක් එනකොටම ඒ සංඥාව අල්ලාගෙන ඒක අභිනන්දනය කරන්නේ නැතුව ඒ ගැන කතා විවාද වචන බහුල කරන්නේ නැතුව ඒකට දැසගන්න නැතුව හිතියොත් අනුශේඛලෙස් නතර කරන්න පුළුවන් කියන වචනේ කියලා අර එක දිගින් දින්ගා ඉරයක් කරලා පෙන්නලා උන්වහන්සේ ධර්මාසනින් බහලා සම්පූර්ණ ඒ පිළිදී කියා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ඉතින් අර පිළිත් එකතු වෙලා උන්වහන්සේට වැඩි දෙයක් වශයෙන් මතක් කරලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේක කොහොමද අපි දැන් තේරුම් කරගමු කරගන්නේ කතා මාත්‍රකාව අතනයි දැන් මේ සරුවචන ආනන්දන කතා මාත්‍රකාව මතු කරලා උනාගේ දීපු මේ උත්තරේ මෙහිමයි කොහොමද කරන්නේ ඒ තෙන්දෙත් අපි දා මතක් කරගත්ත විදිහට ඒකත් ඒ ස්වාමීන් වහන්සේ ටිකක් ඉඳන් කඩලා පස්සේ විස්තර කරලා දෙනවා වෙන තැන්වල සර්වඥාන්සේ විසින් දේශනා කරන ආකාරයට කොහොමද මේ සංඥාවක් ප්‍රපංචයක් බවටපත් වෙලා එයින් කෙනෙක් නොමග යන්නේ කොහොමද භාවනාවකදී කෙනෙක් ඒක නතර කරගන්නට මේ යාන්ත්‍රණය පිළිබඳ දැනුම උපයෝගී කරගන්නේ කොහොමද කියන එකට තව එක පියවරක් උන්වහන්සේ සඳහන් කළා අපි ගත්තා වගේ දැන් මෙතන අපි සාකච්ඡා කරන්නේ පංචේන්ද්‍රිය ඒ වාගේ තමයි ආදා මේ සලායතන ගත්තාම එක ඇහ කන නාසය දිව ශරීරය මන කියන මේ එක එක ඉන්ද්‍රියක වැඩ පිළිවෙල දිහා බැලුවාම කොහොමද මේ සංඥා බැස ගැනීම සංඥා සුභ වශයෙන් බැසගත් එකාට සුභ වශයෙන්ම ඒක ඉස්තිරසාර වෙන්නේ කොහොමද අසුභ වශයෙන් වැටගත් කෙනාට ඒක අසුභ වශයෙන්ම තවදුරටත් දකින්න දකින්න දේ ඒ තාලයකට දකලා ඒක සාහුරු වෙන්නේ කොහොමද? සුභ අසුභ දෙක නැති කෙනාට මතක් හිටින්නේ නැහැ. එපා වෙනවා. අම්මලි වෙනවා. නීරස භාවයටපත් වෙලා ඒකෙන් හිත ලුහුතල යන්නේ කොහොමද? අප්‍රමාදයට වැටෙන්නේ කොහොමද? ඒක දැක ගන්න නම් මේ මහා කොටිත ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපු කොටස දවසකාර වෙනවා. චක්කුන්ට පටිච්ච රූපේට උපද්දති චක්කු විඤ්ඤාණ. ඒක බොහෝ තැන්වල සර්වඥාන්සේ මේ සලායතන පිළිබඳ විස්තරයේදී කියනවා ඇහැට රූපයක් දැකපුවාම දකින ඇහිත පහළ අපි කියන හිත ඇහි පහළ වෙනවා. අපි ඒක කියන චක්කු විඥානය කියලා. ඊන සංගති පස්සෝ මේ පණ ඇති ඇහැ තියෙන තාක්කල් අර ඉස්සරහ තියෙන රූපේ දිගට පවතින තාක්කල් හිත ඇහිම තියෙන තාක්කල්. වෙන තැනකට පැනනා ගොනුගේ තාක්කල් ඒ දැකීමේ සම්බන්ධ ස්පර්ශය සිදු වෙනවා. ඇවිල්ලා තියෙන ඇහැට අර රූපය වර්ණ රූපය ඇවිල්ලා වදිනවා දිගින් දිගට දිගින් දිගට වදිනවා වදින වදින රූපේ රස බලමින් දැනගනිමින් එතන චක්කු විඥානේ පහළ වෙනවා සින්න සංගති පක්ෂෝ මේක සිද්ධ වෙන තාකල් ස්පර්ශයේ සිද්ධ වෙනවා මේ තුනේ ගැටීම ඒකට ගමන් කිරීම සිද්ධ වෙනවා ආ ඊ යම් කිසි ස්පර්ශයක් ඇති වෙන්නේ නැතුව නම් මිනිස්යාට ඒ ඇහැසතු පුද්ගලයාට සංතානෙද වින්දනයක් ලබන්න බැහැ පස්සපච්චා වේදන. පස්සේ තියෙනවනම් විඳින. මේ ඇහැට රූපයක් දකින වෙලාවේදී ඇහි මේ විඳිනේ සිදු වෙනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ අනේ කිසිසේත්ම කිසිම කෘත්‍යයක් වෙන්න බෑ. චේතනා පූර්වක කිසිම කෘත්‍යයක් වෙන්න බෑ කන සම්පූර්ණයෙන් වීර්ය ලති. නාසයේ කිසිම දෙයක් වෙන්න බෑ. දිවේ කිසිම දෙයක් වෙන්න බෑ. අයේ කිසිම දෙයක් වෙන්න බෑ. හිත පූර්ණ වශයෙන්ම දැන් ඇහැදියාවට යොමු වෙලා එහි නිමග්නව ගත කරනවා ඒ නිසා රූප දැකීම සිදු වෙනවා ඒ වින්දනය තමයි එකම වින්දනය යං වේදේති තං සංජානන දැන් ගන්නවා මේක ඇහෙන් සිදු වෙන දෙයක් රූපය ඇවිල්ලා කටට වැටුණාට රූපය ඇවිල්ලා කනට වැටුණාට රූපය ඇවිල්ලා නාසයට වැටුණාට රූපය ඇවිල්ලා කයට වැටුණාට කිසිම කිසිකැවීමක් කරන්න පුළුවන් කම රූපෙට නෑ රූපෙට පුළුවන් එකම කිසිකැවීමයි චක්කු ප්‍රසාදේ පමණයි මේ චක්ක ප්‍රසාදයේ පහළ වුණාට පස්සේ මේ චක්ක ප්‍රසාදයේ කිටි කවුනට පස්සේ අනේ ඒ වාගේම සංඥා ගලමින් පවතිනවා නාසයේ ගලමින් පවතිනවා දිවේ ගලමින් පවතිනවා කයේ ගලමින් පවතිනවා ඒ ඔක්කොටම වැඩිව මේ ඇහි ඇතිවෙනා වූ සංඥාව මේ කිටි ගැවීම ප්‍රකටන ස්වභාවය තමයි හිත ඇහැදිහවට යනවා යන්නේ අනිත්‍යව වහගෙන කනනාසේ දිව කය සම්පූර්ණ ලෝතා දාමා ගනිමි ඊට පූර්ව වශයෙන් හැට යොමු ඒක අභිධර්මයේදී චිත්ත වීති විග්‍රහයට පෙන්නනවා පංචද්වාර වචනේ ඊගාවට චක්කු විඤ්ඤාණ. හොඳට හොයලා බලනවා ద్వාර පහේම කොහෙද රසවත්ම ආහාරය කියන්නේ කියලා. රසවත්ම ආහාරය ලැබෙන්නේ ඇහෙන්න හිත පූර්ණ අවධානය ඇහැට යොමු කරන ඒ කියන්නේ අනෙක් ඒවයින් හිත කපලා. අපල පූර්ණ වශයෙන් ඇහැට. ඇහැට ගියාට පස්සේ ඒක හොඳ තේනිති තේක වින්දනය කරනවා චිත්තක්ෂණය. ඒ වින්දින ටික විතරයි හඳුනා ගන්න. අපි සාමාන්‍යයෙන් චිත්‍රපට ශාලාවට ගියාම ඇහැට රූප දකින්න එක තමයි අපි නේද චිත්‍රපට ශාලාව කියලා කියන්නේ චිත්‍ර. නමුත් මේ රූප ශබ්ද සහිත චිත්‍රපටය හදාන්න පටන් ගන්නට පස්සේ ඒ අදාළ රූප රාමුවට ආවේනිකව සාධ්‍යයක් එකතු කිරීම චිත්‍රපට කලාවේ ලොකු ප්‍රගතියක්. ඒතර දෙන නිසත් රූප, නිසත් රූප, චිත්‍ර නිසත් චිත්‍රපටි. ඇත්තට වුණා සද්ද රූප චිත්‍රපටි. මේ සද්ද රූප චිත්‍රපටියේ අපේ ආවේග අර රූපත් එක්කම සද්දත් කවනකොට අර නිෂ්පාදකයා බලන් බලාපොරොත්තු වෙන මත් කිරීම ඒ අපිට දෙන්න හදන බණි බොම් ප්‍රකට වෙනවා ප්‍රබල වෙනවා. ඊගාවට අපි ඉඳගෙන ඉන්න ආසනේ පරිසරහම් ප්‍රන්තියේ ආසනයක් නම් ඉතර හොල් පාතුනේ හොඳ ගාහණක් ගෙවලා අපි ඈතට වෙලා වාඩිනවා නම් ආසනයේ දකත් අපිට වැටෙනවා ඊගාවට මේ වෙලාවේදී අපි සමහර වෙලාවට නෙල කඩලා කනවා වෙන මොනවාද කරේ කනවා දිවෙත් රසක් යම් කිසි විදිහ වෙන්න පුළුවන් ආසනයේ ඉන්න මදුරුව වකුණු කනවා වෙන්න පුළුවන් ඒ වගේම අනික්කත්ව කන ආහාරවල සුවඳ වදින වෙන්න පුළුවන් එහෙම නැත්නම් දුම් පානය කර නැත්නම් ඒ දුම් ගන්න වන්දන වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර බැලමට පේන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඔක්කොගෙම අපිට සංඥා ගලාගෙන යනවා. ඒක නිසා අපි පැය තුනක චිත්‍රපටයක් බලවන අපිට පේන්නේ පැය තුනේම ඇස් දෙකක් ඇරිලා තිබුණා, කනක් ඇරිලා තිබුණා, නාසයත් ගඳ බලමින් හිටියා, දිවටත් රස දැනුණා, ආසනයේ පහසත් ලැබුණා කියලා. නමුත් පැහැදිලිවම මේ භාවනා කරපු කෙනෙකුට වැටෙනවා රූප බලන වෙලාවෙදී නම් අද්දත් එක කලවමක් නැහැ. ගඳ රසත් එක්ක ස්පර්ශයත් එක්ක කිසිම කලවමක් නැහැ. රූපේ බැලීම පමණමයි මේ චිත්තක්ෂණය සිද්ධ වෙන්නේ. එතකොට ඒක විඳිනවා ඒකේ සංඥාවක් ගන්න. මේ එකම චිත්තක්ෂණය සම්පූර්ණ වශයෙන්ම කනට ගිහිල්ලා අනේ ඒ වාගම සංඥාවක් ගන්න පුළුවන් හැකියාව තමයි හිතේ තියෙන යොසුළු භාවය. ඒකයි හිතේ තියෙන විචිත්‍රකම. එතකොට අපිට මතක නැති වෙනවා මේ ඉස්සලා මොහොතේ රූපේ හිතේ දැන් ඉන්නේ සද්දේ ඉස්සලා හිතේ ඇහි දැන් ඉන්නේ කනේ කියන එක මතක නැති කරන තරමට අකුණු විදුලියක වේගයේ මේ හිත ඊගාට රූපෙන් සද්දෙට සද්දෙන් ගන්ධෙට ගන්ධෙන් රසෙට මාරු කරන නිසා ඒ හයම වැඩ කළා වාගේ අපිව මත් කරන්න පුළුවන් දැකපු චිත්තේ ඉන්න නළු නිළුව ඇත්තම චරිත වශයෙන් මත් කරමින් ඒ අත්ෝ විවාහ වෙනකොට සතුට වේදා මැරෙනකොට අඬන්නයි ගහ ගන්නකොට කිසිල් ගහන්නත් අප්පුඩි ගහන්නත් තරමටම අපි මත් වෙනවා මත් වෙලා අපි හොඳ චිත්‍රපටයක් බලුවා නරක චිත්‍රපටයක් බලුවා කියලා ආකල්පත් ඇත්තා. මේක චිත්තක්ෂණයක තියෙන්නේ එක රූප රාමයක්. ඒ රූප රාම එකක් එකක් පිටිපස්සේ දිගට යනකොට ඒක කතාවක් බවට පත් වෙනවා. මේ අතරමැද විශාල අන්ධකාරයක් තියෙනවා. අර අන්ධකාරය තුළ තමයි අපි මේ ඔක්කොම එකින් එකට එකින් එකට ගැට ගහගෙන චිත්‍රපටිය සංස්කරණය කෙරේ. මෙන්න මේ වාගේ සංකල්පයක බලනකොට රූපේ නිසා ඇතිවෙනා වූ රූප සංඥාව ඇති වුණාට පස්සේ යං සංජානාති සංවිතක්කේ. ඒ ගත්ත සංඥාව අරගෙන විතර්කණය කරනවා. ඒක තව ටිකක් ඒ පැත්තෙන් දෘෂ්ටි කෝණය මේ පැත්තෙන් දෘෂ්ටි කෝණය ආදී වශයෙන් විවිධ හැඩතල බලන විවිධ පැති වලින් කලා නිර්මාණයක් කරපු චිත්ත ශිල්පියෙක් ඒ කලාව නිර්මාණය රත විදින්නාසේ ඈතට ගිහිල්ලා බලනවා ලං කරලා බලනවා ආලෝකයේ මේ පැත්තෙන් දාලා බලනවා මේ පැත්තෙන් දාලා බලනවා විවිධාකාරයෙන් බලන්න වගේ හිත අරක ඒ පැත්ත මේ පැත්ත කරලා කරලා බලන්න. යම් විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. මේ ප්‍රපංචේ කියලා කියන්නේ ඒ විතර්කණය කිරීම ප්‍රත්‍යාවෘත්තියක් විදිහට දිගින් දිගටම කරන්න පටන් ඒක විවිධ මානවලින් විවිධ අඩතලවලින් විවිධ දෘෂ්ටි කෝණවලින් ඒ ගත්ත සංඥාව අපහක තොල් තර මේ රස බලය. අලුමාරය. ඒකම කටේ කියන්නේ විවිධාකාරයේ රස විඳින. එතකොට ජීවිත ප්‍රපංච කාලය. යම් ප්‍රපංචේකී ප්‍රපංච සංඥා සංකා සමුදා කරයි. ඒ පුද්ගලයා මේ සංඥාවෙන් විතක්කේට විතක්කෙන් ප්‍රපංචයට යනකොට ඇති වුණා නම් මේක සුබයි කියලා ඒ කාන්තෙම සුබයි කියලා සුඛ සංඥායව නිමත වෙනවා. අසුබයක් විදියට දැක්කම ඒ නැවත නැවත පහළ කරන සෑම සිතිවිල්ලක් නිසාම ඒ පුද්ගලයා ඒක අසුබමයි. මොනම කාලකින්වත් ඇතුවර අසුභය පිළිබඳ සංඥාව ඉස්තිර කරනවා. ඒකට අනුයාත වෙන තාල තමයි විතර්ක කරන්නේ. ඒකට අනුයාත වෙන තාල තමයි පංච කරන්නේ. එනිසා මේ පුද්ගලයාට අර මොකක් දැක්කත් ඒ දැකීමෙන් ඇති කරන සංඥාව සාහුරු කර ගැනීම සඳහා හිතේ තියෙන පරණ සංඥාවලු පෙරගෙන කණෙන් ආසෙන් ලැබෙන අර කඩ කඩ වෙච්ච අනිකුත් සංඥාකාලි දරගෙන ඉතේ අර ගත්ත සංඥාව සාහුරු කර ගන්න. ඒ කෙනාට ඉස්ලාම චිත්ත වශයෙන් විපල්ලාසේ පාළ වෙනවා. ඊගාට සංඥාවේ පල්ලා දෙන අන්තිම දිත්තේ පල්ලාසයක් වඩටපත් උනාට පස්සේ මොනම තාලකින්වත් කවුරු හරි කියලා දෙන්න ගත්තොත් මේ නිකන් රූපරාමාවක් විතරයි මේ සැබෑ ලෝකේ නෙවෙයි මේක මේ චිත්‍රපටයක් කියලා අර පුද්ගලයාට පේනවා මේ මනුස්සයා මම විඳින රසය සම්පූර්ණයෙන් කාබාධිනිය කරන්න හදනවා මම ෂෝක් එකට ඒකේ සංදර්භය මේ රස බලමින් ඉන්න වෙලාවේදී මාව නැගිට්ටෙව්වා මගේ රස විඳින්න බාධා කළා කියලා අර ඇත්ත වෙන්නත් අදලා පුද්ගලයා පේන්නේ සත්වෙක් වගේ. එතකොට ඒ තරම්ම නිමග්න වෙලා හිටියේ මම මට හරියටම කතා සන්දර්භේ වැටුණා. මට කතාවේ තේමාව වැටුණා කරගෙන යනකොට මේ මනුස්සයල මේක මේ මේ චිත්‍රපටයක් කියලා කිව්වා. එහෙම නැත්නම් මේක මේ පැය දෙකක වැඩක් විතරයි මුළු ජීවිතේ නෙවෙයි කියලා කිව්වනේ. එහෙම නැත්නම් සමාජ චිත්‍රපටි ආදී ඒවත් විදුලිය නැති වෙලා ශාලාව විවෘත කරන්න එහෙම වුණා නම් අර මනුස්සයල අර විශාල මේ මනෝලෝකයක් පවාගෙන හිටපු දේ ඇදගෙන වැටෙනවා. ඒ තරමටම මේ සංඥාව අපි රසයි මොකද මේ සංඥාවෙන් හදාගන්න ලෝකේ අපේ ලෝකේ. මේ ලෝකේ මම රජයි. මේ ලෝකේ මගේ අදහස තමයි ප්‍රධානම අදහස. කවුරුවක් අත්තා ඉන්නේ නැති මණ්ඩලයේම මට තමයි. මගේ දේර තමයි පක්ෂ. මට විරුද්ධව අදහසක් පානොත් ඒත් මගේ ඇමති මණ්ඩලයේ කෙනෙක් නිසාක ඒක මට ඕන වෙලාවක යටපත් කරන්න පුළුවන් කියලා අර විතර්ක සහ ප්‍රපංච ඉතින් විදියට මේ මිනිස්යා ගුණාකන්දයි. ඒක කාගත්තර පස්සේ විසම රාජයෙක් වාගේ. කොළමල නැතුව ඒක ඉස්තිර කරගන්න අනික් අයට කෑ ගහනවා මේ මට වැටහෙන දේ කාටවත් වැටහුනේ නැහැ. මම තරම් මේකට හිතේ දුවේ නැහැ. මට තරම් තාක්ෂුමක් නැහැ කියලා ඊට පස්සේ දිගින් දිගට දිගට ගියාම අර සත්ත්ව දාන, දණ්ඩ දාන, කලා විවාද තුවන් තුවන් තේසුඤ්ඤා විකේවර කලහකා. කොයි වෙලාවේදී සංඥා මට්ටමේ නතර වෙනවද? කොයි වෙලාවේ දික්ඛි මට්ටමේ නතර වෙනවද කියන එක අපි තේරුම් ගන්නකොට ගොඩක් තමයි. නිසා අපි කියනවා සංසාරයක් පුරා අපේ කෙලෙස් මෝහ පටල මහමීරු පර්වතයේ වගේ කොට ගැහිලා තියෙනවා. දීර්ඝ කෙලෙස් පටල වාශයක් තියෙනවා අපි ගාව. අපි මේ ලෝකෙට කියනවා මනුස්ස ලෝකෙ කියලා. ඒ මොකද මනුස්සයා තමයි ලෝකම මම තමයි මනුස්සයා. ඒ නිසා මේ ලෝකේ ඇදලා තියෙන්නේ මගේ පහසුවටයි. පුරුෂෝ හිතනවා මේක පුරුෂ ලෝකයක් කියලා. සම්පූර්ණ ව්‍යාකරණය හැදිලා තියෙන්නේ ඒ වගේ පෞරුෂත්වයේ දිනු කරගෙන පෞෂත්වය පෙන්නේ. ඒකට ඉස්ත්‍රිාවට අවදිනේ. ඉස්ත්‍රිාවට නෑ නෑ එහෙම නෑ මේ දෙන්නම සමාන අපි දෙගොල්ලටමයි මනුස්ස ලෝකේ තියෙන්නේ. අනුගත ලෝකේ නෑ මේ මනුස්ස තමක් හෝ තිරිසන් ලෝකයක් හෝ හිංග ලෝකයක් පස්සේ කොටි ලෝකයක් එහෙම එකක් නෑ. ලෝකේ ලෝකේ. නමුත් අපි ඒක හදාගත්තට පස්සේ අපි සිංහල බෞද්ධයා කියලා අදහසක් ඇති කරගත්තට පස්සේ මැත්තේ මැරෙන්න පුළුවන්. නොමැරෙ නැත්තඳ බේල තියෙන හැඟීමක් නැති නිසා, ත්‍ක්කමක් නැති නිසා ආදි වශයෙන් ඒ තමන්ගත් අර ප්‍රපංච කිරීම, තමන්ගත් අර සංඥාව, තමන්ගත් අර විතරක ඒ තාලෙතම අනිත් ගොල්ලත් ඒ මොකටකම නොකලයි කියලා. ඒ තාලෙතම අනිත් ගොල්ලත් පටලවා නොගත්තයි කියලා ඒගොල්ලත් එක්ක රණ්ඩු කරනවා, වාද කරනවා, කලහ කරනවා, විවාද කරනවා, තුන් තුන් තෝ තෝ කියනවා, පේෂන් මේ කතා කරනවා, මේ මුසාවාද කතා කරනවා, පරිවර්තන කතා කරනවා. ඒ නිසා මේ තුන් තුන් කොටස් පේෂන් පරිවර්තන මුසාවාද කියනවා අර රෝගයෙන් ගලන තරව ඒකකොට කායික වශයෙන් වචන වශයෙන් එළියට බහැලා. නමුත් හැම වෙලාවෙම ඇතුලේ තියෙනවා ඊට වැඩිය පරිඋත්තාන මට්ටමේ. මේ පරිඋත්තාන මට්ටමට යනකොට මේ සංඥාවෙන් ඇති වෙන වැඩ පිළිවෙල හුඟක් වෙලාවට මේ ද්වේෂයට බරව තමයි යන ගතියක් වෙන්නේ. ආගාංශයට හේතු වෙනවා. නමුත් තුනක් කලාවට පෙන්නන කලාවේ වාදය කුප්පේ ශුන්‍ය තුවන් තුවන් සත්ත්ව දාන දණ්ඩ දාන ආදී වශයෙන් තමයි පෙන්නලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංඥාව ඇති වෙනකොට මට දැන් අරණ ආපු සංඥාව මත්තට මේ පුද්ගලයාට මේ වැඩි ගතිය ආයෙත් වෙනවා. දැන් මෝ උප්‍රිය පුද්ගලයෙක් වශයෙන් මෝ අප්‍රිය පුද්ගලයෙක් වශයෙන් මෝ නැවත නැවතත් පේනකොටම ඒ සංඥාව දැක ගන්න පුළුවන් වුණා නම් ද්වේෂ චරිතයක් වේවා රාග චරිතයක් වේවා මේ කලාව විවාද නැති තැනක ඕනම දෙයක් පිළිගන්න පුළුවන් මට්ටමට සංඥාවේ අර රාතන් වහන්සේගේ තියෙන ගුණය తాවකාලිකව ලැබෙනවා. ඒක සුදු පැත්තෙන් දකින්න පුළුවන්නේ අසුර පැත්තෙන් දකින්න පුළුවන්නේ නැත්නම් මේක නෑ වුණා වාගේ නොදැක්කා වාගේ අතහරින්න පුළුවන්නේ මේ තුනම මට කැපයිනේ සතිමන්ත පුද්ගලයාට හම් වෙන පළවෙනිම නිවනේ ඒ චිත්තක්ෂණේ ලැබෙන නිවන කියන්නේ ඔන්න ඕක තමයි. තමයි හොඳට ඕක දන්නා ඒ පුද්ගල පිළිවෙත් පටික සංඥාව මත උනා. එනත්තම් පටික අනුසේමතු උනා. එනත්තම් රාග අනුසේමතු උනා. එහෙම නැත්නම් මෝහය නැත්නම් දීප්තියක් නැත්නම් මොකක් හරි මතුන. මතු වෙනකොටම දැනගන්න නම් එසේ මෙසේ සතියක් තිබුණා බෑ. හොඳ සුපතිච්චිත සතියක් තියෙනවා. මේ ඇති වෙනකොටම දැනගත්තාම අපි දන්න සාමාන්‍ය රූප අනුස්ථානේ වලනකොට අතවි ධාතුවේ තදකම හොඳට වැටහිලා අපිටම දරා ගන්න බැරි තරමට තදකම ඇති වුණා. මත වෙනකොට යම් කිසි කෙනෙකුට කල්පනා වුණා නම් මේ හිතෙන ගතියක් තද ගතියක් නෙමෙයි අට විධාතුව කියලා ඒ දැනගන්නවත් එක්කම ඔහුට අවශ්‍ය සම්පන්නතාවයක ධාර්මිකව හිතන්න පුළුවන් මේ පට විධාතුව තනියර හිතින් බෑ මේක ආපෝ වායෝ තේජෝ කියන පදනමේ තමයි තියෙන්නේ ඒ නිසා මේ පට විගතිය තද ගතිය තියෙන්නේ මෙලෙක් ගතියට සාපේක්ෂව මේ මෙලෙක් ගතිය තද ගතිය දෙක තියෙන්නේ මේ වැగిරෙන ගති, තද කරන ගති, පිටු කරන ගති මතු මතී කියලා අර තද ගතිය මේ මගේ කකුල රිදෙනවා කියන ප්‍රඥප්තියෙන් ගලවලා තද ගතිය වැටෙන්න නම් බුද්ධ ගතිය තියෙන්න eBay. ඒකාන්ත තද ගතිය කියලා ලෝක දෙයක් නැහැ එහෙනම් මෙත් එක්ක ලැබුණේ මුරුදු ගතිය දැන් තද ගතියට පාවතුන දැන් සීමාව ඉක්මුවා මේක පවතින්නේ මොන වගේද? වැగిරෙන දෙයක තද ගතියක්, වායු ගතියක තද ගතියක්ද, ඝන දෙයක තද ගතියක්ද, ඒක උණුසුම් සුසු ගතියක් තියෙනවා. ඒක චංචල කම්පන ගතිය නැතුව එහෙම දිගටම තියෙනවා. ආදි වශයෙන් කල්පනා කරලා බලනකොට අර තද ගතියෙන් අපි වහයලා ගන්න තියෙන තත්ත්වය. තද ගතියෙන් මුසපත් වෙන්න තියෙන තත්ත්වය වෙනුවට පඩවි ධාතු ගතිය වගේ අනෙකුත් ධාතු ස්වර භාවදිගේ ඈතට හිත යනවා වගේ යම් සංඥාවක් අඳුනගත්තන සුභ වේවා අසුභ වේවා දෙක මැද වේවා අඳුනගන්නකොටම හිතන්න පුළුවන් මම පුරුෂයෙක් මම යෝගාවචරයෙක් මම සත්‍යජ කෙනෙක් මට ඕනේ නම් මේක පිළිබඳව සබ්බ සංඥා කියන එකේ අදුප සංඥාවක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මට වාස්ති නැතිවක්. ඒ වගේම සුබත් නැති අසුබත් නැති ගණන් ගන්න දෙයක් නැති විදිහට නොසලක හරින්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න මේක විකුණුනේ. මේක ලබන්න සංසාරයක් පුරාගෙන ආපු මෝහ පටන් තිබුණත් හරියට සංඥා උද්ද කරගත්තොත් එක පාරිම ඒක ඉස්සෙල්ලාම අවබෝධ කෙරුවේ අපේ සල්වත්. අනිත් ඔක්කොම හිතුවා මේකට ගෙවන්න වෙයි කියලා. හිතුවා මේකට මෙච්චර වෙලා දිල් පුරන්න වෙයි කියලා. හිතුවා මෙච්චර වෙලා මේකට සමාධියක් එන්න වෙයි කියලා. හිතුවා මේක කපන්න තරම් ප්‍රඥාව මේ ප්‍රඥා ආයුධේ මදි කියලා. අරවචනංග එක චිත්තක්ෂණ. හැබැයි මේක තේරුම් කරලා දෙන්නත් අපි දැන් පැය දෙකක් කරා. සබාවනා කරලා තේනාට නම් මේ කතාවේ තේරෙන්නේ මේ සංඥාව පිළිබඳ මෙච්චර විස්තර කරනකොට මේ අමාරු ප්‍රශ්න තව කෙනෙකුට විස්තර කර දීමේ ඇත්තා වූ සංනිවේදන ප්‍රශ්නයක් අර භාවනා කරන කෙනාට ඒක මේ විශාල ඝනාන්දකාරයක් තිබුණත් පිටිපන්දමක් පත්තු කළා ඒ පිටිපන්දම පුළුවන් කිසිම පැකිලීමක් නැතුව අන්ධකාරයේ තමන්ගේ ශක්තිමත්කමට අපාරයි අන්ධකාරයේ සරයි කියලා පිටිපන්දම නිමෙන්නේ නැහැ ඒ වගේ තමයි ප්‍රඥාලෝකේ පහල කරගත්තා නම් මේ සංඥා මට්ටමේ මේ අනුසය මට්ටමේ මේ කුජරට පුදුමාකාර රහත් හිතක් නැත්තම් ආර්යයන් වහන්සේලාගෙන් පැමිණිච්ච මේ රහස් සුවඳ දැන් දැන් නිවන් දකින්න පුළුවන් කියන මේ ගැම්ම දාන වශයෙන්ම පණ පෙරෙන්න පටන් ගන්නවා. ලොකු ආලෝකයක් චක්කුමුදපාදී පඤ්ඤාවදපාදී ආදී වශයෙන් දක්වන මේ කරුණ වලට ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා තදාංග නිබ්බුතිය කියලා. තදාංග වශයෙන් ලැබෙන නිවන. මේක තව යෝගාවචරයාගේ හිතපැත්තේ නැත්නම් මේ භාවනා චිත්ත විදි වැඩන පැත්තෙන් ගත්තොත් මේකට සරුවචන් වහන්සේ මේ සංඥාව පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන උන්වහන්සේ දෙන්නේම සුබක් නැති අසුබක් නැති අරමුණ. සිල්ලිලා කිරීම ගන්නවා ආනාපානිය ගන්නවා නැත්නම් කුමක් හෝ විපස්සනාට ගොදුරෙන අරමුණක් ගත්තාම ඒක ආරම්භයේදී තියෙන්නේ කිසිම සුබයක් නැහැ කිසිම අසුබයක් නැහැ. මධ්‍යස්ථ අරමුණක් දෙනවා. උනාදලා නම් පටන් ගන්නකොට ඒ පුද්ගලයාට ඒක පිළිබඳ සංඥා ගැනීම ලේසි. ඒ මොකද හොඳට සාකච්ඡා පේනවා. හොඳට ආකාර පේනවා. ඒ නිසා කියන හොඳ හැටි. කියලා ගියේ මුල ගියේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන වගේ මුදු සතහනක් ගන්නදී. ඉතින් පින්බීම ගත්තනම් ඒ පින්බීමේ මුල මැද අග කොහොමද පින්බීම Taman දකින්නේ? මේක කම්පනයක්ද චංචලකමක්ද තදකමක්ද පිටතර වෙනකමද උණුසුමද සිසිලද වැඩිගෙන ගතියද මේ වගේ සංකල්පයක්ද චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ඒවා වෙනස් වෙන්නේ කොහොමද සෑම විස්තරයක්ම බලාගත්තොත් ඒ මුද්දලයට ස්ථිර සංඥාවක් ඇති වෙනවා මම පින්දීම දැක්කා මම මේ පින්දීම කොනක් දැක්කා නෙවෙයි ආස්පතිම දැක්කා ආස්පත ප්‍රසවාසයක් තියෙනවා ඒත් නම් චිත්තක්ෂණේ එක ප්‍රසවාසයකට පෙර නැත්නම් පින්වීම හැකීමකට පෙර. එතකොටත් අලුතෙන්ම හිතක් ඇති කරගෙන අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච පොඩි දරුවෙක් වාගේ අර පාරන සෙල්ලම් බඩුව කොටම විසිකොල්ල අලුත් සෙල්ලම් බඩුව බලනවා වගේ ගිය ආස්වාදය අතහැරලා අලුත් ප්‍රසආසෙ හිතේවද. ගිය පින්වීම අතහැරලා දැන් හැකීමෙන් හිතේවලට ඒකේ සම්පූර්ණ අර හැඩතල නිල අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන වශයෙන් සාත්පතිම දැකපුවාම ඒ පුද්ගලයාට එක පින්වීම හැකීමේ වාර 10ක් 15ක් බලාගෙන යනකොටම ඒකේ තියෙන්න පුළුවන් සතහන් තියෙන්න පුළුවන් ආකාර තියෙන්න පුළුවන් වෙස් බැඳුම් ඔක්කොම දැක ගන්න පුළුවන්. වෙන විදිහකට කියනවනම් බුදුජාන වහන්සේ කියාපු උපදේශයේ තියෙන ඔක්කොම හාත්පසින් දුක්ඛම් පරිඤ්ඤයං කියලා කියන විදිහට මේක පරිඤ්ඤායතප්ප. ආත්පසින්ම දකගන්න. දැක්කයි කියලා කවදාකවත් දැන් හරි මම මේක වැඩේ කරලා ඉවරයි කියලා බහ තබන්නේ. මම දැන් අවුරුදු 7ක් භාවනා කරයි කියලා අවදාකත් මම පින්බින්න දැක්කයි කියලා බාර ගන්නවා. අද බලන්න දෙයක් තියෙනවා. මම මේක බලනවා. මේ හැකිරීමත් ඒ වගේම බලන්න. පිම්බීම හැකිරීම දෙක අතරමැදත් බලන්න දැක්ක. ඒකත් බලන්න. ආදි වශයෙන් මේ පිම්බීම හැකිරීමත් මේ බලාන බලාන බලාන යනකොට මේ සුබත් නැති අසුබත් නැති අරමුණේ ස්වභාවය තමයි එnte ente ente ente ඒ සංඥාව අඩු වෙන්න පටන් සුබේ නම් සුබ දෙයක් නම් ඒකට ලං වේවා වැඩි වේවා මගේම වේවා ආදි වශයෙන් ඒ මතුමත් ඒ පහළ වෙන හිතවිලි නැත්තම් ප්‍රපංච කියලා කියනවා විස්තර කිරීම, අමතර වචන, අමතර විස්තර දෙකින් දෙකට හිතට යන්න ගියොත් පරිලෙන්න තියෙන ඉඩ වැඩි. ඒක අසුබ දෙයක් නම් අමනාප ගති පහළ වෙන තියෙන ඉඩ වැඩි. ඒක අසුබ සුබ නැති මධ්‍යස්තරම දුන්නාම වෙන්න තියෙන්නේ මේ මතුපත්ති මේ සංඥාව එන්නේ එන්නේ එන්නේ එන්නේ සංඥාව බැස නොගන්නා තත්යකට අර දණ්ඩපාණි බ්‍රාහ්මණයා සර්වචනාගේ දැක්කම දණ්ඩපාණි බ්‍රාහ්මණයා දෙන උත්තරේ මතක් වෙනවා. බ්‍රාහ්මණය යම් කිසි රහතන් වහන්සේ නමකට උපාද විවාද නැත්තම් ඒ වගේම සැකකුකුස් නැත්තම් භවභව සංහාවල් නැත්තම් ඊට තණ්හා වෙච්ච කෙනාට සංඥාව දැකගන්නේ ඉතර නම් මම අනුවාන පින්දීම හැකීම දැක්කම ඉතර මෙතර දැක්ක කියලා ඒකේ හැඩමිල පේන පහ වෙනට අඩු තරණය කියනවා නම් පින්දීම හැකීම දෙකේ අතර තියෙන වෙනසවත් නොපෙනිය වෙනස් කරන්න තියෙන සංඥාව නැති වෙන්න පටන් ගන්නවා දෙකම එක වාගේ පේනවා. ඉන්දීම හැකලීම ආස්වාද ප්‍රසආස සක්මන් කරනකොට වම දකුණ ඔක්කොම නැතිලා මේ සංඥාවට මොකද්ද වෙන්න පටන් ගන්නවා. මේ තමයි රහත් වෙන්න හදන හිතක මේ සංඥා මේ පොළොවට සංසාරයට ගහලා තියෙන කුණ්‍යේ හෙල්ලෙන ගැටෙන වෙලාව. මේ හෙල්ලෙන ගැටෙනවා දැන් හෙල්ලෙන ගැටෙන යෝගාවචරය. යෝගාවචරයට කරප්පන් එන්න පටන් අර ගන්නවා. නැත්නම් තී නැති ප්‍රති ගැටයකට පත් වෙන්න පටන් ගන්න ඕ දින අරමුණ නැතුව ගියා. දැන් හරි කලබලයි. ඒ මොකද සංසාරේ පුරාම තිබුණේ අරමුණක් අරගෙන ඒක ඉස්තර සංඥාවක් ගන්නයි අපිට ගුරුවරු කියලා දුන්නේ ඉතිහාසෙත් ඉගන්නේ මේක අපිට ගුරුගුලෙත් ඉගන්නේ අපිට ගුරුවරත් ඉගන්නේ අපිට ඒකයි ආචාර්යවරු කියන්නේ ඒකයි. සමහර ආචාර්ය බුදුහාමුදුරන්ගේ ආචාර්යවරු කියලා කියනවා කොහොම කෙරුවක්වත් ඉස්තර සංඥාව තමයි අපිට පොර දාලා තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ දීපු මේ කර්මකාණ වර්ධනය කියන භාවනාවට ගියාම සංඥාවෙන් තෙන් තෙන් තෙන් දුර වෙනවා. ඉතින් වරදාපු මාළුවෙක් වාගේ මේ යෝගාවචරය ගැහෙන්න සැලෙන්න පටන් අර ගන්නවා. නමුත් මේ වෙච්ච කාරණාව කියාගන්න තරම් අවබෝධයක් නැහැ. මොකද ඒක වෙනුවෙන් තියෙන්නේ බයක්. ඒක tie වෙනුවෙන් තියෙන සැකක්. ඒක වෙනුවෙන් තියෙන බලාපොරොත්තු සුන් වීමක්. ඒක දෙදෙන් තියෙන්නේ මේ අධිෂ්ඨාන ශක්තිය දිලියක්. මොකද බලාපොරොත්තු නම් එන්නේ එන්නේ මේක දැඩි වෙයි අල්ල බදා ගන්න පුළුවන් වෙයි මගේ කියා ගන්න පුළුවන් වෙයි. බුදුජානකර දඬපාණි බ්‍රාහ්මණයට කිව්වේම දක්ෂයාණන් සංඥාව බහගන්න බෑ. බහින්නේ නෑ. බහින්න දෙන්න එපා. දැක්සනම් අනිවාර්යයෙන් මෙතන අනුශේචනයක් පහළ වෙනවා. ඒ නිසා සංඥාව අඩු වෙන අඩු වෙන යනකොට යනකොට මේ ධර්ම කොටස අහපගෙනාට නම් තේරෙනවා හැබැයි. දැන් මේ රඥා වේවමට මේ මම බලාපු අරමුණේ මට රාගයක් පහළ වෙන්නේ කිසිම ඉඩක් නැහැ. නදකින් නොපතන් කියලා ද්වේෂයක් පහළ වෙන්නේ ඉඩකුත් නැහැ. මේ පිම්බෙන වෙලාවේ හැකිලෙනවද හැකිලෙන වෙලාවේ පිම්බෙනවද කියලා මෝහයක් පහළ වෙන ඉඩකුත් නැහැ අවිද්‍යාවක් එහෙම නැත්නම් භවවව තණ්හාවක් සැකයක් කුකුසක් මොකුත් නැහැ මෙතෙක් වෙනකන් හොඳට අර ගොරෝසු දැන ඉඳලා ගොරෝසු නැත්නම් ඒ යනකන් දිගට සතිය තිබුණා ඉතින් ඒකකොට වෙන්නේ මේ සංඥාවෙන් තේින්න දුවේ මේ කලා විවාද සූත්‍රයේ මේකට බොහෝම ලස්සන අනියම් මාර්ගයේ උපමාවක් අපේනවා උන්වහන්සේ සඳහන් කරනවා මේ කලාව විවාද ලෝකේ පහළ වෙන්න හේතුව ප්‍රියභාවයයි. ඉතින් පුද්ගලෙක් ලෝකේ පහළ වෙච්චාම සාත්‍ර සත්‍රා විනන්දනේ ගියතන කොතනද එතන ඇල්ලුවා. මනුෂයෙක් නම් මනුෂ භාවය ඇල්ලුවා. ගෙම්බෙක් නම් ගෙම්බ භාවය ඇල්ලුවා. ගෙම්බට නම් සත්තු කරනවා ගෙම්බ කැමති නැහැ. අපි කිව්වොත් එහෙම ගෙම්බයි නෙමෙයි දුක් පිටත් එක මේක ගලවලා මනුෂයෙක් කරන්න මරන්න ඕනේ කිය. වැරදි වැඩිත් වැරදි ගෙම්බක් කරනවා. අඩු ගානේ අපාරහකට සතෙක්වත් මැරලවට කැමති නැහැ. ඉන්නේ අපාරයි. ඒකෙන් ගලවන්න කියලා මරණයට කැමති නැහැ. දුක්ඛිත සතෙකෝ ඒ මරණයට කැමති නැහැ. ඒ මොකද සත්‍ය සත්‍රාභිනන්ද. මේ සත්‍ය සත්‍රාභිනන්ද නැත්නම් කොහොමද මේ සංසාරේ ගැලවෙන්නේ? ඒ අභිනන්දනයම තමයි මේ කල අවිවාදයේ හේතුව. කල අවිවාදයේ මුල් වෙන්නේ මෙන්න මේ පැටකට ගන්නවා. සර්වඥා සඳහන් කරන මේ දැසගත් සංඥාවට ප්‍රධානම හේතුව රූපයේ දැසගන්න. රූපේ භූත භාවයේ රූපේ රූපණ ගතිය. ඌට නිතරම එක එක පැති වලට හරවමින් වර්ණයෙන් රසයට රසයෙන් ගන්ධයට ගන්ධයෙන් ශබ්දයට මාරු කර කර මාරු කර අපිව ඉනවන නිසා අපි රූපේ බැසගන්න. මේක මගේ වස්තුව. මේක මගේ නෑදෑය. මේක මගේ රාට. ආදි වශයෙන් මේ දේවල් බදා ගන්න බදා ගන්න සංඥාව හොඳට තහවුරු වෙන්න වෙන්න රණ්ඩු වෙනවා. යම් දවසක රූපය විරූප වෙනකොට රූපය විරංජනේ වෙනකොට රූපය නිර්වින්දනය වෙනකොට සංඥාව වේලි ගලනවා. ගැලවෙන්න ඒක නිසා සංඥාව ගැලවිගෙන එනකොට કૃષ્ණාව කැඩිකෙනා ඉස්තර සංඥාව ඇති කෙනා ඉස්තර සංඥාවට රණ්ඩු කරන කෙනා මෙවුලන්න පටන් ගන්නවා. ධාඩි දාන්න පටන් ගන්නවා. සහලවන මේ ෂෝක් එකට භාවනා කරලා කියන්නේ අරමුණ නැතුව කියන්නේ අරමුණේ මේ තිබුණ කලසුදු වෙනස නැති වුණානේ කියලා ඉතින් එතන ඉඳලම තක්මුක් වෙනවා ආයෙ පුම්බනවා හකුලනවා හුස්ම ගන්නවා නයි පුම්බනවා වගේ ඒ මොකද අර නැතිච්ච සංඥාව මතු කරගෙන හෝ මේ සංසාරේ ගැටගැහෙන්නේ ඉන්දිකාය කොහොමද සර්වඥාදී සඳහන් කරනවා මේ රූපයේ විභූත වෙන්න නම් නසඤ්ඤ සංඤේ නසඤ්ඤති අසඤ්ඤේ නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ සංඥාව ඇත්තෙත් නැහැ දැන් රූපේ ආස්වාද ප්‍රසාර දෙක නැහැ. ඒ කියන්නේ ආස්වාදයෙන් ප්‍රසාරයෙන් වෙන් වෙලා නැහැ. පින්දීමෙන් හැකලේ වෙන් වෙලා නැහැ. හැබැයි නැත්තමක් නැහැ. නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී සීලයට වෙලක් නැහැ. විසඤ්ඤ බාහිරපත් වෙලක් නැහැ. නෝපි අසඤ්ඤී. නිවසඤ්ඤා නාගඤ්ඤාද කියලාවත් නැත්තම් මේ සංඥාවින්ද නිරෝධේ වේදිත නිරෝධයට ගිහිලාවත් නෙවෙයි. මේ විභෝති සංඤී සංඥාව ඉක්මවලක් නෙවෙයි. මෙතෙක් ජීවිතය අත්දකපු නැති අන්න ආශ්‍රයෙන් බලන්න. මෙතෙක් ලෝකාවතයන් නොසැලෙන්න ගන්න. ලෝකාවතයන් දන්නන මේ විශාල සටනක් නිසා අන්නේ සංඥාව දැන් සම්පූර්ණ පට කරලා තියෙනවා. ඒ පට කෙරුවේ බුදුහාමුදුරන්ගේ මේ සීල සමාධි ප්‍රශ්න ක්‍රමයේ තමයි ඇවිල්ලා. ඒ නිසා මම මෙතනදී උලන් වදින්න නැතනකපත් වෙන පහන් දැලක් වගේ හරියට විද හිත නැගිටවා ගන්නවා. හිත ඉච්චු කර ගන්නවා. ආනෙතෙන් තමයි රූපේ විභූත වෙන්නේ. රූපෙට ඇවිල්ලා අපිට කුප්පන්න බැරි වෙනවා. රූපෙට ඇවිල්ලා අපිව කුප්පන්න බැරි වෙනවා. කුප්පන්න බැරි තරම් නිදි මර කාටේ නෙමෙයි මේක. සංකූත ප්‍රබුද්ධිය. ආනි විභූත සංඥාත් මේකට වෙච්චාම ඒ පුද්ගලයා නිවන බොහෝම සම්පූර්ණයි. නිවන් කියන තමයි. ඒකට කියනවා සදාංග නිබ්බුතිය කියලා. ඉතින් මේ භාවනා ක්‍රමය දන්න කියද්දී චෝදනා කරනවා මේ භාවනාවේ ඉක්මනටම සංඥාව නැති කරලා මේක පිස්සුවක් කරනවා. පිස්සු හැදෙනවා මෙතෙන් යනකොට නිවන ප්‍රතික්ෂේප වුණොත්. බලාපොරොත්තුනේ ලාභ සත්කාර හේතුක සංකනායි අර රූපේ විභූත වේගන එනකොට ඒ මුදල මොන හරි භූතයක් අල්ලන්න පටන් ගන්නවා. ඒක මොකද නැත්තම් මිනිහ අසරණ වෙනවා. මිනිහ අච වෙනවා. යෝගාවචරය නිකම්ම නිකන් මේ මේ ගන්න දෙයක් නැත්තරපත් වෙනවා. ඒ මොකද එයා බලාපොරොත්තුනේ නිවන නෙවෙයි. අර කලින් කියපු කලහ විවාදයක් එහෙම නැත්නම් කුකුරා, එහෙම නැත්නම් සැකයක්, එහෙම නැත්නම් භව විවාහ පිළිබඳ කණ්ණාවක් මොනවා හරි ආසාවක් තියෙන මේ සියල්ලම මතු කරනවා මෙතනදී මොකද රූපය විභූත වෙනවා. සංඥාව අන්නර විදිහට නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නවිභූත සංඤී කියන සංඥාව අපි නොදන්න තැනකට ගෙනියනවා. මෙන්න මෙතෙන්දි තමයි දැඩෙන්න ඕන කරන්නේ. මෙතෙන් තමයි ධම්ම ඇදහිල්ල ඕනේ කරන්නේ. මෙතෙන් තමයි අපි සංඝ ඇදහිල්ල ඕනේ කරන්නේ. ඒ මොනවාක්වත් නැතුව අපි වෙන මොනවාරි අදාහගත්තොත් මේ ඉස්සර ලස්සනට හොදාගත්ත මේ රෙදි කැලලට වැඩෙන ඕනේ සායමක් අල්ලගන්න. අපි මේ සංඥාව දිගේ මේ ගියේ සංඥාව දැන් සම්පූර්ණයෙන්ම අර කියන தත්ත හතරෙන් ගිලිහිලා. රූපේ පිළිම හැකලික සංඥාවක් නැහැ. ඒකට අර නාට කුඩු කුඩු වාගෙන යන ගොරෝසු කම්පන චන්දර ගතිත් නැහැ. රූපී අසංඥා අපි ඒක නොදැන ඉන්නවත් නෙවෙයි. ඒෙන් ඇති වුණා වූ සාරයක්. ඒෙන් ඇති වූ ප්‍රාග් සංඥාවක් කියලා. අපි මේ ලාංඡනේ කියන. නොපිවිසන්නේ. අපි කී නැති වෙලා නිින්ද ගිහිල්ලා විසංජතාවකටපත් ලක් නෙවෙයි. මේ විභූති සංඥා සංඥානික ගහකොලකුත් නෙවෙයි. සංඥා ඉක්මවලක් නැහැ. මොකද්ද සංඥාවක් කියන්නේ? අන්නේ සංඥාවට අවදි වෙන්න බැරි නම් මේ කෙලෙස් වලින් මැරිලා තියෙන ඔකට මොන මරණ විදිහද කියලා හදවත් නැහැ ප්‍රශ්න. ඉතින් මේ දෙක එකයි වෙන්නේ එක්ක මෙතනදී සක සංඥා බාර ගන්න නැත්නම් ඉඳ වැඩේ. මේ දෙකට වැටිච්ච නැති යෝගාවචරයක් නම් ජීවිතේ. එක්කෝ ඒ අරමුණ නැති එකන යනකොට සක සංඥා බාර කරනවා. බාර කරලා එක්කෝ අරගෙන ඉඳලා පුම්බන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බිමින්න පටන් ගන්නවා. නැත්නම් ඇද්ද කරලා බලා ගන්න මේ කය බඩ නාසය එහෙම තියෙනවද ඇත්තටම නැත්නම් ඇත්තටම නැතිලා අනු හිම ගියොත් එන අන්ධ භාගයට පොරවීමකට යයිද කියලා අරලා බලන අවස්ථාවල් නැත්තේ ඒක ලක්ෂණ නිින්දට නොවැටෙනව නෙවෙයි දෙක අතරමැදි මෙන්න සංඥාව මේ විදිහට දියුණු තත්ත්වයකට පත් වෙනකොට බැස නොගන්නා තත්ත්වයකට පත් වෙනකොට ඒ රාහත් මාර්ගයට ලං වීමක් එහෙම නැත්නම් සංඛාර උපේක්ෂාවට ලං වෙන නැත්නම් මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවටපත් වීමක් කියලා ඒ යෝගාචරයේ මේ වෙලාවේදී කුණාට අවස්ථාවක නැව බේරා ගන්නා දක්ෂ කප්පිච්චෙක් වගේ ඇතිල්ල නතර කරලා මේ කින දත්තදී සීල වශයෙන් මේකට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ යෝගාචරය මේ භෞතික ලෝකයේ ලෝක ධර්මයේ සංකා නොවන මේ සූත්‍රපද පාඩේ කියනවනේ වාද විවාද වලට පෙළඹෙන්නේ නැති අකන්තපි භාවයේ නැති තුන්තුම් භාව නැති පේසුන්‍ය තල්ක වචන නැති ඕනම දෙයක් ආවම මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මට තියෙන්නේ මේක දිහා බලහින්දයි කියලා ගල්බවුනා වාගේ තපස්වරයෙක් වාගේ මේක දිහා බලන් ඉන්න හැකියි කියලා. අවදාව පිච්චයකට එළඹෙන්නේ. කන්ටේරින් අරගන්නවා දැන් කෝකට දාලා මේ යකඩ රත් වෙලා තියෙන්නේ ඒ දැන් ඊට පස්සේ ඕනේ අපිට ඕන විදිහට හදාගන්න. ඒ නිසා මේක අර මෙතේ ගినాපු මේ ඔක්කොම අපේ රුචි අරුචිකන් අපේ පෞරුෂත්වය මම මාගේ කියන සංඥාවල් ඔක්කොම කොහේ වුණ වෙලා තියෙන්නේ. වෙලා ඇඟිල්ල ගහන්න යන නරකම මොකක් අස්තිය වෙලා. අවශ්‍ය කරන්නේ මේක අර සීල සමාධි ප්‍රත්‍යාවෙන් ඇවිල්ලා මේ දීපි සත්‍ය මේ தත්ත්වදී මට නහමක් මගේ හිත සැලේවා. මට මේ චිත්‍රයේ චිත්‍රයේ සම්පූර්ණ මේ චිත්‍රයේ මුලමදාග කියන තුන් ජවනිකාම දැක් ගන්න ලැබේවා කියලා ඒලාදී හොඳ මේ නිබ්බුතිය ගැන හිතලා නිර්වින්දනය ගැන හිතලා ඒලාදී මේ தත්වෙට එපා වෙන ගතිය මේක බය වෙන ගතිය අසරණ කරන ගතිය අනිවාර්යම පහළ වෙනවා මේ පහළ වීම අර ඉස්තිර සංඥාවට පුරුදු කරපු සංසාරේ ගినాපු කෙලස්කාර ආ මේ වෙලාවේදී මේ කිට්ටු කරගෙන එනකොට ඒකට බය වෙන හැටි එපා කරවන හැටි එහෙම නැත්නම් අනුගයක් දෝෂයක් වශයෙන් දකින්න හැටි කවුරු හරි මට මේකට විනකලාදී වශයෙන් ළඟ පේන නොපේන වස්තුවකට මේක හේතු කරන්න අද හැටි ඒවා තේරම අර සංඥාවේ පල්ලාටේ සිදුවනවා ඉතින් මේ කතා කරනකොට අපේ අතුවාචාරිනාස්ල බොහොම සාහිත්‍යක සඳහන් කරන මේක කවදාකවත් භාවනා නොකරන කෙනෙකුට තේරෙන්නේ මේ මේ විකාරය නෙමෙයි ඒ වගේම රහතන්නාන්ට දෙන්නේ මේක භාවනාවෙන් සල්ලි දීලා ගත්ත පිටිය අදගෙන නෑ ඉල්ලගෙන කෑම ඒ යෝගාවචරය වඳින්න වදින්නේ අනිෝක නිසා මොකද මේ සත්‍ය ඉක්මවන්නේ නැතුව අවදාකවත් බෑ නිවන් දක්වන්න. මේක මරණ මොහොතදී කරන වැඩක් නෙවෙයි. ලෙඩ වෙලා කරන වැඩක් නෙවෙයි. වයසට ගිහිලා කරන වැඩක් නෙවෙයි. හොඳ තරෝදයක් ඇතුව. විශේෂ කාර්ය බල සහායකට පුහුණු කරන හැකියාවසයිත තරුණයේ ඒ බල කාය පුහුණුව වෙනස මඩ කොට අලවල කට කම්බ වල බෝතල් කට වල ඇවිදීමෙන් තමන්ගේ හැකියාවල් පුරුදු කරනවා වගේ භාවනාදී මේ දේවල් අනාගත නෙවෙයි ඒක නා නෝඩකම ඒක මේ අත්‍යකමතාව යෝගී. අනවගෙන එන දෙයට සාර්ථකව වුණ දීලා. මෙන්න මෙහෙමයි සංඥාව, මෙන්න මෙහෙමයි රූපේ, මෙන්න මෙහෙමයි කලා විවාද කියලා දැනගෙන මම මේ සාන්ති පදයට යන්නේ. මම මේ යහපතට යන්නේ. ඒ නිසා සත්‍ය යම්දේකට ඉඳලා හෝ අන්නත්තේ වීරකසේ ඉඳලා හෝ ඒකට සංඥාව නැති වෙනකොට සංඥා නැතුව දැනගැනීමෙන් හෝ මේකට මුල දුන්නොත් රූපේ විභූත කරගන්න. එතකොට පුළුවන් ඒ රූපය පිළිබඳව ඕන අසුබ සංඥාව ගන්න පුළුවන්. අසුබ සංඥාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුභාසක දෙක නැතුවද ගන්න. ඕනෙම කුණුපලක් මත මේ රූපේ රූපේ වශයෙන් අරමුණු කළ මෙතෙන් දෙන්න පුළුවන් නම් ඕනේ කුණක්. ඒ නිවරට අරමුණු කරන දාහකින් සුභයක් වශයෙන් ගන්න. ඕනේ රූප සුභලයක්. අපි කියමු හොඳ තරුණ ශක්තිය හෝ ගාහන කාන්තාවක් අන්තිම සුභ වස්තුවක්. නමුත් නිවන සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරන්න ඕ යක්ෂණියක් වෙන්න පුළුවන්. ඕනේ සුභයක අසුභයක් දකින්න. ඒ වගේම තමයි මේ සුභේ සුභේ දකින්නත් පුළුවන් අසුභේ අසුභ දකින්නත් පුළුවන් සුභාසුභ දෙකේ සුභාසුභ නැති තත්ත්වෙ දකින්නත් පුළුවන්. ඒ තත්ත්වයට යන්න නම් මේ රූපේ කරන මේ හොල්මන් වලට අහු වෙන්නේ නැතුව ඒක විභූත කරන හැටි දැනගන්න. භාවනාවේ විරූප වෙනකොට අන්තිම දක්වා යන්න පුරුදු වෙන්න. අඩු ගහලා නැගිටින්න දාක. නැගිට්ටොත් අපි හැමදාම එතෙන්ද ගිහිල්ලා ආපහු හැරලා එනවා. වයතර මිනිසෙක් කාලයක් තුනරු පිටිනේ වටේ අවුමක් ඇගෙනවලු හැන්දාවට මේ ශරීර සෞඛ්‍යය. ඉන්නේ වයතට යනකොට යන මිනිහා කිව්වල දවසක මට භාගය යන්න පුළුවන් කියලා ඒ භාගය ගිහලා අපව හැරලා ඉන්නවා. භාගය ගිහලා අපව හැරලා ආව රවුම තමයි. එහා පැත්තෙන් ආන රවුම හරි. ඒ වගේ මම දැන් ලෙඩයින් තමයි යන්න බෑ. ඒ නිසා භාගය ගිහලා අපව හැරලා ඉන්නවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරය ඒ තමන්ගේ මේ තණ්හාව මේ ලෝකෙට තියෙන ආශාව මේ ලෝකෙට තියෙන ඉෂ්ට සංඥා නිසා කලාව විවාද නිසා තුන්තුන් නිසා අතින් ගියාට පස්සේ ඒ පුද්ගලයා නිකන් කලකොල භාවයකටපත් කරනවා. කලකොල අතෑරිය වගේ තත්ත්වයකට වෙනවා. මොකද විශේෂයෙන්ම මේ සක සංඥාව. මම කියන හැඟීම විශේෂයෙන් දෙදරන්න ගන්න. පහලවන්න ගන්න. ඒක අසරණ වෙන්න ගන්න. ඉතින් අපි යනවා ඒකට නීතිඥයෝ හොයන්න. නඩුව කොහොම හරි දිනවලා මම යනවටත් ආවුරු කිරීමේ නඩුවකට අපි පෙළමෙනවා. අච්චර ලස්සනට මේ ඔක්කොම කොයින් වෙලා කියලා. මේකට ප්‍රධාන හේතු වෙන්නේ මේ සංඥාවේ බලය. ඒ නිසා කර්මස්ථාන එකක් ගන්න. භාවනා මධ්‍යස්ථාන එකක් ගන්න. ගුරුවරු එකක් ගන්නවානේ. අත්‍යත් එකක් ගන්නු. ඒ මොකද හේතුව මේ සංඥා අනිත් පැත්ත හැරෙන්නේ මේ විපල්ලාසයක්. මේ තමයි ඒක හැරෙන්නේ නිත්‍ය සංඥාවකට. අනිත්‍ය සංඥාවට යන්න නම් ලොකු කටපිරීමක් කරන්න වෙන ආශාවල් අතාරින්න ඕනේ. නෑදෑ පරපුරු වස්තු අතාරින වගේ ඒ ඕනම දෙයක් ඕනම දෙයක් වෙන්න පුළුවන් බවට හිතා ගන්න ඕනේ. ඒකයි මුලින්ම සඳහන් කරන්නේ මේක සම්පූර්ණ උත්තර සරතනයිති භාවනාව. දැන් නිවන වෙන්නේ නැහැ. සමාජික ප්‍රශ්නයක් විසඳනවා. ඒ මෛත්‍රී භාවනා කරන හැමදේම සුදේ බලන්නේ කියලා. ඒකට අඩුගානේ කලහ විවාද තුන් තුන් පේරින් යන ගත්ත දාන දණ්ඩ දාන ඉවර කියලා. අතකොට ඒකට අඩුගානේ Taman නිවන් දැක්ක නැත්නම් ළඟින් ඉන්න මිනිහට නිවන් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මේ එක්කෙනෙක්ගේ පැටලව ගත්තාම කවදාකවත් මේ රණ්ඩුවක් එක පස්සේ නතර වෙන්නේ. තව කෙනෙකුට මේක පැතිරෙනවා. ඒ නිසා එක්කෙනෙක් තල්ලුව නතර කරන පැත්තට ගියොත් දෙන්නේ නැහැ. සරසන සඳහන් කරේ කවදාකවත් වෛරයෙන් වෛර සංසිඳෙන්නේ නැහැ. අවෛරයමයි සංසිඳෙන්නේ ඒක කොච්චර වෛරකාරී කතා කරත් ඒක අනාත්මයි. එනුමත නම් පේන දෙන එක නිකන් අඟුමක් නැති වැඩක්, දැක්කමක් නැති වැඩක් කියලා. ඒක යෝගාවචරය අමුචිකාපු කුච්චරේ. යෝගාශ්‍රමේ සාමාන්‍ය සමාජ මට්ටමින් තමයි හොඳ නැහැ. සාමාන්‍ය සමාජ මට්ටමේ මේ දේවල් මනින්වත් හොඳයි. තමයි දැනගන්න මම මේ සංඥාව අර කියන අත්තරපත් කර ගන්න ඕනේ රූපේ විභූත කරන්න ඕනේ ඊට පස්සේ අපිට මේ අවුල තුලින් ඒකට පැන ගන්න පුළුවන් ඒත් මේ අනුගාන විපස්සනා චිත්ත වීතිවත් ඉවර නැහැ ඉවර වුණා ලැබෙන්නේ තෝරන් මාර්ගය කරලා ඊට පස්සේ මේ චක්‍ර හතර වාරයක් කරගෙන අරගුණාට පස්සේ තමයි අර බ්‍රාහ්මණයේ තත්ත්වයටපත් වෙන්නේ ඊට පස්සේ ඕගෙන් කවදාකවත් රැල්ලක් නැගෙන්නේ ඕගෙන් කවදාකවත් මේ ජීවිතේට අවුලක් ඇති කරන්නේ තමන්ට විතරක් නෙවෙයි අනුන්ටත් නම් ਸਰවචන සඳහා කරන එහෙම කෙනාටත් ලෝකයා නම් කුණු අන්දල් දානවා. ඒකනේ අර බුදුජානකගේ බුදු උනත් දණ්ඩපාණි බ්‍රාහ්මණය ළඟට ආවේ මොකකින් හරි අවසන් කරගන්න. මේ ਸਰවචනගේ දීපු උත්තරේ මේ මනුස්සයා නිකන් නරව රැලි ගාලා දුර දික් කරලා කතා කරලා යයි. මොකද හැප්පෙන දෙයක් නැහැ කුප්පණ දෙයක් අත්දේ නරවචනගේ රූපේ සම්පූර්ණ විභෝත කරලා තියෙන්නේ. සංඥාව උනාට ඕන විදියට ඇස් කරගන්න. නිසා යෝග ජීවිතයකට බලනකොට ඉතාමත්ම වැදගත්. මේක දන්නවනම් අර 1000ක් භාවනා කරන දෙකක් තේරුම් ගැනීම කිසිම ප්‍රශ්නයක් නැහැ. කවමදාකවත් කළ යුතු උත්තරම දෙයේදී ලාමක දෙයක කවදාකවත් නෙමෙයි. නමුත් දැනගන්න. මේ වෙලාව හැටින් මම මේක කළාට කළ යුත්තේ මේකයි කියලා අර උතුම් දේ උතුම් හැටියට සලකා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඒක මේ සංඥාවෙන් මේ ගැලවීම කියලා කියන්නේ එක පොත්තකින් ගැලවෙන දෙයක් නෙවෙයි ලුණු දෙකක පුතු ගහනවා වගේ ගහන පුතු අරගෙන අරගෙන ගියාම ගන්න මදයක් නැති බව ඒ ගාක්පතු ගන්නකොට වගේ තේරෙනවා. නමුත් ඒක පොතු එකින් එක ගැලවීමක් මේ සංඥාවේ පිට වෙනකොට අපිටම අපි ගැන ලොකු ආශයක් ඇති කරගන්නවා. මේ මේ වගේ පැටලෙල්ලකින් අපි මේ යෝගාවචර තියාගන්න අපි මෙච්චර හිතෙන අපි වෙනවන මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඒක නැත්නම් මේ තමයි හික්මියව ගැන අධිකාරියක් වගේ නැති අත්තු මේ කරන විදිහටම කොහොම කරන්නේ ලෝකේ කියන්නේ අන්නේ වගේ ජවනික ආරංගන මණ්ඩලයක් බව තේරුම් ගන්න හැකි තාක්ෂරට තමයි ගැළවිලා යන්න නම් මේ සංඥා විපල්ලාශය පිළිබඳ ලොකු ඇඟීමක් ඇති කරගන්න ඕන. නමුත් මම හිතන්නේ ඒක සාකච්ඡා කරලා ඉගෙන ගන්න පුළුවන් මාතෘකාවක් කියලා. නමුත් අපි මේ වෙනකොට පැය දෙකක පමණ කාලය අරගෙන තියෙනවා මම හිතනවා මේ කාරණා කාරණා විශේෂයෙන්ම මේ පිළිසට ගොඩක් ආහාරය. එනකොට හැම කෙනාම ලොකු ජීවිත පරිත්‍යාගයකින් ලොකු සැපදීමකින් මේ කටයුතු කරනවා. නමුත් සංඥාවේ නෑ එහෙම ජීවිත පරිත්‍යාග කළාද නැති කියලා අනුකම්පාව. ඒකට හරියටම එතෙන්ද නිකියෙන් ඇනේට ගහන්න ඕන. එක බණ ප්‍රතිපදයක දිහා කමන්නේ ඇයකින් තෙතර කරන බණකින් හරි කමන්නේ නීය පුද්ගලයකින් හරි කමන්නේ අද මරණය හරි කමක් නෑ හතර දිනාදික තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම මේ විපංචකාන්‍ය පුද්ගලයා කියලා කියන්නේ මේ නෙමෙයි ටිකක් ප්‍රපංච කරනකොට තේරුම් ගන්න කෙනා. ඉතින් අද මොකක් නිගණයක් තියෙනවා ටිකක් ප්‍රබන්ධ කෙරුවත් ධර්මයේ තේරුම් අරගන්න අඩුයි මොකක් හද ඉන්නේ නීය පුද්ගලයන් කියලා අපි ඒ තරමට දාගත්තා පැය ගාණක් හෝ සාකච්ඡා කරලා අපිට මේ වෙනකොට ලැබිලා තියෙන යම් යම් ප්‍රාණිය අත්දැකීම් අරමුණු විරංජන වෙන හැටි දීපිකා කාල වෙන හැටි එපා වීම වෙන හැටි අපි මේක එක්කල් ඒකට ගත්තට බැදී අභීතව මේකට මුණ දෙන්න ඕනේ මේක අපේ භාවනා ප්‍රතිඵලයක් වගේ කලකන්න ඕනේ මේක අපේම ප්‍රශ්නයක් බව තේරුම් ගන්න ඕනේ කිසිම ආගමකින් නෑ මේක ඒ නිසා මේක විශේෂ ප්‍රශ්නයක් නමුත් මේක විසඳ ගන්න බැරිව ප්‍රශ්නෙන් ඇවිල්ලා නතර වෙනවනම් ඒක එච්චර දක්ක ගමක් නෙවෙයි මොකද ධර්ම ජීවත් වෙනවා. මේ තේරෙන අරකට ඇත්තෝ ලෝක ජීවත් වෙනවා. ඉනිසා අපිට මේ ඒ තේරෙන ඥාණය අපිට වීම පහළ වේවා. තවත් මේ වාගේ විස්තර සහිත ධර්ම අහලා අපිට මේ ඇති වුණා වූ මතුවෙන්නා වූ නතර මතුවෙන තියෙන අවස්ථාවකදී කොහොම හෝ මේ සංඥා විපල්ලාති ගැටේ ලියාගෙන ඉදිරියට යාගැනීමේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා ආසන ප්‍රාර්ථනාවේ අදට ජීවිත ධර්ම දේශනා කාලය සමාප්ත නිසා ධර්ම දේශනාව නිරත කරනවා